බෞද්ධ ආරූප වාහිනී නාලිකාව ඔස්සේ සජීවීව විසුරුවා හරිනු ලබන සන්ධ්‍යායාම සූත්‍ර ධර්ම දේශනාවයි මෙලෙසින් හැමදිනාම ශ්‍රවණය කරන්නට සූදානමින් සැදී පැහැදී සිටින්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වය දරමින් බොහෝ දෙනාට ධර්මයේ අසන්නට ඉඩ අවකාශ සලසා දෙමින් මේ වටිනා ධර්ම දානමය කුසලය සිදු කරනු ලබන්නේ කොළඹ හත විජේරාම පාරේ ඉදිකිරීම් ආරක්ෂණ අරමුදල තුල ක්‍රියාත්මක වන ඒ අරමුදලේ කාර්ය මණ්ඩලයේ පින්වතුන් එක් රාශි වෙලා විශේෂයෙන්ම ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලෙහි නිර්මාතෘ මෙන්ම එහි නියමයක ලෙස එම ආයතනයේට සමාජයට අමිල සේවාවක් සිදු කරන ලද තම ජේෂ්ඨතම නිලධාරීතුමන් දිවංගත වෙලා තෙමසක් පිරීම නිමිති කරගෙන එතුමාට ගරු කිරීමක් ලෙසින් එතුමාට පින් අනුමෝදන් කිරීමක් ලෙසිනුයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. බොහෝ වෙලාවට ආයතනයකින් සිදු වෙන්නේ නැති කාර්යයක් තමයි මේ විදිහේ කාර්යයක්. ආයතනවල වැඩ කරන අය මිය ගියාම ඒ අයගේ ඥාතීන් එකතු වෙලා නෝනලා මහත්තුරු දරුවෝ එකතු වෙලා ගෙවල් වල පින්කම් කරාට මෙහිම ආයතනික මට්ටමින් එකතු වෙලා පින් අනුමෝදන් කරන්න මෙවන් පින්කම් සිදු කිරීම ඊටාම විරලයි. ඒක අනුව මේ ඉදිකිරීම ආරක්ෂණ අරමුදලේ කාර්ය මණ්ඩලයේ පින්නතුන්ගේ සත්පුරුෂකම මෙහිදී ප්‍රකට වෙනවා. මා ඔයයන්ට ආමන්ත්‍රණය කරනකොට වචන දෙකක් කිව්ව ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි කියලා. ඒ කිව්වේ හේතුවක් එක්ක. සත්පුරුෂකම කියන්නේ සම්පූර්ණයෙන්ම කෘතඥතාවය. කෙලෙහි ගුණ සැලකීම. තමන්ට තමන් සේවය කරන ආයතනයේට රටට ජාතියට සමාජයට යම් කිසි කෙනෙක් යම් මෙහෙවරක් කළා නම් ඒ මෙහෙවර අමතක නොකර එයත්න් කෙරෙහි කෘතවේදීත්වයෙන් කටයුතු කිරීම සත්පුරුෂ ධර්මයක් සත්පුරුෂයන්ගේ ක්‍රියාවක් ඒ අනුව මේ ඇත්තෝ බොහෝම හොඳ සත්පුරුෂ හැඟීමෙන් යුක්තව තමන්ගේ ඒ ආයතන ප්‍රධානයාගෙන් තමන්ගේ ජීවිතයට පුද්ගලිකව සිදුවෙච්ච මෙහෙවර හොඳින් වටහාගෙන තමයි මේ ක්‍රියාව මෙලෙසින් සිද්ධ කරන්නේ මා පහුගිය දවස්වල ඕමාන් දේශයේහි ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කළා. එහි ඉන්නවා ගොඩාක් හොඳ ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ පිරිසක්. ඒ අයට හරි හමන් හංසලක් නැහැ. ආනාපති කාර්යාලය ඇතුලේ ඒ අය බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කරගෙන ඒ වගේම පුංචියට චෛත්‍යයක් හදාගෙන බෝධින් වහන්සේ නමක් රෝපණය කරගෙන අපේ පන්සල කියලා හිතාගෙන බොහෝම ඕනකමින් ආගමික වතාවත් සිදු කරනවා. ඒතන තමයි හැමදාම සන්ධ්‍යායාමේ බණ කිව්වේ. ඒ වගේම සීල් වැඩසටහනකුත් තිබුණා. ඊට අමතරව උදේ දවල් ගෙවල් වල දානවලට වැඩිලා ඉතින් මේ බණ කියලා ඉවර වුණාම දානේ දීලා පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවල මා දැක්ක සුවිශේෂ දෙයක්. මොකද්ද? ඒ තමයි එහි ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඕමාන්හි දැනට රජකම් කරන රජ්ජුරුවන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන හැම ගෙදරකෙන්ක වරද්දක් නැතුව තිබුණා. ඒ රජුරුව අවුරුදු 76ක් විතර වෙන වයසේ කෙනෙක්. දැන් කැන්සර් එකක් හැදිලා ටිකක් ගිලන් වෙලාලු ඉන්නේ. ඉතින් අපේ ලංකාවේ මිනිස්සු මෙතුමාට ආශිර්වාද කරන සුල්තාන් කාබුස් කියලා රජු කෙනෙක්. හැමෝම එක වගේ ගෘහ සේවයට ගිහිපු අය ඒ විතරක් නෙවෙයි අනිත් ඉහළ ඉහළ නිලතල පොබවන රජයේ සේවයේ සිදු ඉන්න පුද්ගලික අංශවල ඉන්න හැමෝම එක වගේ මෙතුමාට සෙත්පත. ඉතින් බලන්න දැන් ලංකාවේ නම් එහෙම ඔය රට පාලනය කරන අයට ඒ ඒ තැන්වල පාක්ෂිකයෝ සෙත්පැතුවට සාමාන්‍ය මිනිසු කරන්නේ නැහැ. සාමාන්‍ය සමහර අයට ඇතම් අය කෙරෙහි තියෙන තරහක්. මම දැක්ක පහුගිය දවස්වල අර නව ශ්‍රී ලංකාවේ අර එක්කෙනෙක් ඇවිල්ලා අර ගොඩක් හානියක් කරානේ මනුෂ්‍ය ඝාතන කරලා. කවුරු හරි තරහට කියලා තිබුණා ඒ ඒ ඝාතන කරපු මනුස්සයා අර දියවන්නාව ඔය මැද්දේ තියෙන එකට අරගෙන ගිහිලා තාරේ නම් ඊට වැඩිය හොඳයි කියලා කියන තත්වයටම සමහර මිනිස්සු මිනිස්සුන් තුල අපේ පාලකයන් කෙරෙහි තියෙන කලකිරීමක්, එපා වීමක්. නමුත් මේ ලංකාවෙන් ඕමානයට ගියේ ගිය අය ඒ රටට විදේශිකයෝ. ඒ විදේශිකයෝ පවා එතුමා කෙරෙහි මහ විශාල ගෞරවයක් කෘතඥතාවයක් ඇතුව කටේ. මං ඇහුවා ඇයි මෙහෙම මෙතුමාට විශේෂයෙන් මේ හැමතැනම පින් දෙන්නේ? නෑ හාමුදුරනේ අපි මේ රටට ඇවිල්ලා හරි හම්බ කරගෙන දූ දරුවන්ටත් උගන්වලා ඒ කට්ටියටත් උසස් අධ්‍යාපනය දීලා රට යවලත් උගන්වලා කාටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ රජ්ජුරුවෝ හින්දා. ඒ රජ්ජුරුවෝ තමනුත් හොඳට සුඛිත මුදිත ජීවිත ගත කරනවා වගේම අනිත් අයටත් එලෙසින් ජීවත් වෙන්න අතහිත දෙනවා. ඒ නිසා අපේ කෘත වේදීත්වයක් එතුමාට තියෙනවා. ඒකයි මේ සෙත් පතන්නේ කියලා. අන්න එතකොට රහසක් හෙළියුණා. මොකද්ද රහස? තමන් සුඛිත මුදිත වෙනවා වගේම අනිත් අයටත් සුඛිත මුදිත වෙන්න අවස්ථාව දීලා තියෙනවා. එහි පාලකය. ඉතින් මෙහි අය එහෙම නොවන නිසා තමන් විතරක් කරගන්න නිසා වෙන්නේ නැති අනිත් අයගේ කරුණාව මෛත්‍රිය ඒකෙදි නැත්තේ. ඉතින් කෙසේ වෙතත් ඒ සත්පුරුෂකම අපේ මිනිස්සු කොහේ ගියත් තමන්ට උදව්වක් උපකාරයක් කරනවා නම් ඒක මතකේ රඳවාගෙන ප්‍රත්‍යුපකාර දක්වන්න සූදානම්. එහෙම සුදුසු අයට එතකොට මේ ආරක්ෂණ අරමුදලේ නිර්මාතෘතුමා එවන් සුදුස්සෙක් නිසා මේ කාර්ය මණ්ඩලයේ පින්නතුන්ට සිත් දුන්නා. එතුමා මිය දිනාට පස්සේ මේ විදිහට පින් කරලා පින්කමක් කරලා පින් අනුමෝදන් කළ යුතුයි කියලා. ඉතින් මේ කාර්ය අපි ඊටාම ඉහළින් මේ වෙලාවේදී අගය කරනවා. ඉතින් පින්වත්නි අද මේ වේලාවට નિયમિત සූත්‍ර ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්නට බලාපොරොත්තු වන්නේ මහා ගැඹුරු සූත්‍රයක් නෙවෙයි. බොහොම සරල එහෙත් අපේ සමාජයේ යම්කිසි පාඩමක් කියලා දෙන සූත්‍රයක්. මේ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ පංචක නිපාතේ. සූත්‍රයේ නම දුක් කතා සූත්‍රය. මම හොඳට මතක තියාගන්න බණ වුණා මම අහනවා මොනවද කිව්වේ කියලා ඒකට උත්තර දෙන්න ඕන. දුක් කතා සූත්‍රය. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍රය දේශනා කළා තියෙන්නේ. මේ සූත්‍රයෙන් ධර්මකාරණා පහක් විස්තර වෙනවා. ඒ නිසා තමයි මේක පංචක නිපාතයට ඇතුල් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයත් දන්නවා අපේ සිංහල භාෂාවේ යෙදීම එක බලනකොට දුස් කියලා වචනයක් තියෙනවනේ. දූ කියලා වචනේ ගොඩාක් වෙලාවට යොදන්න. දුයන්න යොදන්නේ හොඳ පැත්ත කියන්නද නරක පැත්ත කියන්නද? නරක පැත්ත කියන්නේ. නේද? දැන් සුදාන කිය සූ යොදන්නේ හොඳ පැත්ත කියන. ධන කියන්නේ ජනයාට සුදාන කියලා කිව්වහම හොඳ මිනිස්සුන්ද කියනවා. දුයන්න දාලා කිව්වොත් දුදාන කිව්වොත් නරක. එතකොට කතා කියලා කියන්නේ සාමාන්‍ය අපි කතා බස් කරන එක. අපේ කතාවල්. හොඳ කතාවලට කියන සුක් කතා කියලා. එතකොට හොඳ කතා සුක් කතා නම් නරක කතා මොනවද? නරක කතාවලට කියන්නේ දුක් කතා කියලා. අපේ කතාවල් කොහොමද නරක වෙන්නේ කියලා දැන ගැනීම අපි අපිට වැදගත් වෙනවා. ඇයි ඒ? සමහර කතාවල් තියෙන අපට හොඳ වුණාට අනිකාට හොඳ නොවන. එතකොට එතෙන්දී අපි හරියට පරිස්සම් වෙන්න දැන් ඔබේ කතාවක් නිසා යම් කිසි කෙනෙකුගේ හිතේ ද්වේෂයක් හරි වෛරයක් හරි ක්‍රෝධයක් හරි වෙනත් ලෝභයක් හරි එහෙම නැත්නම් ක්ලේශයක් ඇවිස්සෙනවා නම් ඔබ කතාවේ දක්ෂෙක් නෙවෙයි ඔබේ කතාව හොඳ කතාවක් නෙවෙයි. මොකද එහෙම කියන්නේ ඔබේ කතාව නිසා අනිත්‍යගේ හිතේ කෙලිස් හැවිස්සලා තියෙනවා. ඔබ දක්ෂ වෙන්න ඕන ඇවිලෙන කෙලෙස් ගිනි නිවාලන කතාවෙන් යුක්ත වෙන්න. ඒකයි වැදගත් වෙන්නේ. කෙනෙකුගේ හිත තුල නිරන්තරයෙන්ම ඇවිලෙන කෙලෙස් ගිනි තියෙනවනම් ඒ කෙලෙස් ගිනි වලට දර දාන්න යන්න හොඳ නැහැ. එතකොට සමහර අය එක එක්කෙනාගේ හිත තුල තියෙන කෙලෙස් ගිනි අවුස්සන සුළු අවුලන සුළු කතා කරනවා. අන්න ඒක හොඳ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු රාගාධික කෙනෙක් ඉන්නවා කියලා. ඒ රාගාධික කෙනාගේ රාගය අවුස්සන සුළු කතාවක් ඔබ එයත් එක්ක කරන්න ගත්තොත් ඒක ඔබට ප්‍රියජනක විය හැකියි. නමුත් ඔබ තේරුම් ගන්න ඔබ කරන්නේ අනේකාගේ මනස දූෂ්‍ය කිරීමක්. අනිත් එක්කෙනාගේ කෙලෙස් අවුස්සාලීමක්. ඒක දක්ෂකමක් නෙවෙයි. ඒක හපංකමක් නෙවෙයි. ඊළඟට කවුරු හරි කෙනෙක් ඉන්නවා ද්වේෂ සහගත කෙනෙක්. පොඩ්ඩ බැරි වෙන ගමන් කේන්ති යන කෙනෙක් ඉන්න පුළුවන්. ඔබේ ආයතනෙමත් ඉන්න පුළුවන්. එකට වැඩ කරන අය අතර ඉන්න පුළුවන් එහෙම එක්කෙනෙක්. එයාගේ කේන්ති යන ගතිය දැකලම ඔබ කරනවා කුමක්ද කතාවක්. එයාගේ කේන්තිය කෝපය අවුලවාලන. එතකොට එහෙම අවුලවල ඇවිල්ලා ළඟින් ඉන්න කෙනාට කියන්න පුළුවන් මම පොඩ්ඩක් අරයා අවුස්සලා ආවා අවුලවලා ආවා මම පොඩ්ඩක් ගිනි තියලා ආවා කියලා කියයි. හැබැයි ඒක ඔබේ හපංකමක් නෙවෙයි. ඒක ඔබ විසින් නොකළ යුතු ක්‍රියාවක්. පින්වත්නි කෙනෙකුගේ හිතක තියෙන කෙලෙස් ගිනි අවුලවන එක දක්ෂකමක් නෙවෙයි. දක්ෂකම කෙනෙකුගේ හිත තුල තියෙන කෙලෙස් ගිනි නිවාලන එකයි. දැන් සමහර අය ඔය සමහර බණ අහලා කියනවා අනේ බණ හරි ෂෝ. අහගෙන ඉන්නකොට ඇඬෙනවා කියලා කියනවා. එහෙම කරන්නේ. ඇඬෙන තරමට හොඳයි. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අනුව අඬනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. අඬන්නේ මොකක් නිසා? අඬන්නේ කෙනෙක් හිතනකො දුක නිසා කිය. දුක හටගන්නේ මොකක් නිසා? දුක හටගන්නේ පටිඝය නිසා. මොකද්ද පටිඝය කියන්නේ? කැමැති දේ නොවි අකමැති දේ වීම අතර ඇතිවෙන මානසික ඝට්ටණය තමයි පටිඝය කියන්නේ. එතකොට අඬනවා කියන්නේ මොකක්ද? එක කරන වැඩ පටිඝයෙන් කරන වැඩ. මොකද පටිඝය කියන්නේ තව දෙදි කිව්වොත් තරහ. දැන් පුංචි ළමෙක් ඔයත්ොත් එක්ක කොහේ හරි අත හිතන්න ඔයත්න්ගේ දරුවෙක් කොහේ හරි යනකොට කඩයක් ළඟින් මොකක් හරි පෙන්නලා ඉල්ලනවා. කල්ලි නැති හින්දා හරි ඕන් නැති හින්දා හරි අරන් දෙන්නේ. අරන් දුන්නේ නැතුනම් ළමයට මොකද වෙන්නේ? කැමැතිදී ලැබුණේ නැහැ. කැමති දේ ලැබුණේ නැති දුක තුල ඇතිවන ගැටීම ළමයා පිට කරනවා. කොහොමද පිට කරන්නේ? අඬලා. නේද? එතකොට මේ අඬනවා කියන්නේ මොකක්ද? තරහින් කරන වැඩක්. දුක මුල් වුණා. නමුත් ඒ දුකට මුල් වෙන්නේ තරහ, පටිඝය. එතකොට කවුරු හරි අඬවනවා නම් ඒකේ අදහස මොකක්ද? අනිත් අයගේ හිත තුළ පටිඝය උස්සපේ. බුදුහාමුදුරුව කලේ අඬන අය හිනැස්සෙව්වා. අඬන අයට සැනසෙල්ල දුන්නා. යම් කිසි කෙනෙක් අඬවනව නම් යමෙක්ගේ කතාවල තුල වෙන කෙනෙක්ව අඬවනව නම් එය හොඳ කතාවක් නෙවෙයි. ඒක දුක් කතාවක්. ඒ නිසා ඔබ පළමුවෙන්ම තේරුම් ගත යුතු දේ තමයි කාත් එක්ක හරි කතාවක් කරන්න කලින් ඒ තනත්තා මොන වගේ කෙනෙක්ද කියන එක පිළිබඳව ඔබට පොඩි අධ්‍යයනය කරලා පොඩි හැඟීමක් තියෙන්න මං මේ කියන කතාව මෙයාට තේරෙයිද? මෙයා වටහා ගනේද? මෙයා මේ කතාව වටහා ගැනීම තුල වැරදි විදිහට වටහාගෙන කෙලිස් අවශ්‍ය ගනීද කියලා පොඩ්ඩක් හිතලා බලන්න එහෙම හිතන එක්කෙනා කවදාවත් කටට එන එන වචනය අවිචාරවත් එළියට දාන්නේ නැහැ. ඒක ඊටාම වැදගත් දෙයක්. පින්වත්නි, පැරණි කවියක් තියෙනවා. ඔයත් අහලා ඇති. මහනිල් සුවඳමය කුඩ මසු පිලී ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය නේද මහනිල් මල් පිපෙන්නේ වතුරේ කුඩ මසු පුංචි පුංචි මාළු ජීවත් වෙන්නේ වතුරේ මානෙල් මල් සුවඳයි මාළු පිළිගඳයි දැන් බලන්න සුවඳ හමන මල්වලට පවතින්නත් උපකාර වෙන්නේ වතුර. ගඳ ගහන මාළුන්ට පවතින්න උපකාර වෙන්නේ වතුර. දෙකට එක දියමයි. ඒ වගේ හොඳට නරකට දෙකට කටමේ. හොඳ කියන්නේ කටි. නරක කියන්නේ කටි. එහෙනම් මොකද කරන්න ඕන? කට රැක ගන්න ඕන. කට තියෙන කතා කරන්න තමයි කියලා සමහරු කියනවා. කතා කරන්න තමයි. හැබැයි කොතනද? අවශ්‍ය තැන. සුදුසු වෙලාව සුදුසු විදියට සුදුසු ප්‍රමාණයට කතා කරන්න ඔබ ඉගෙන ගන්න අන්න ඒකයි වැදගත් මේ ලෝකයේ වචන පාවිච්චි කරන අය ඉන්නවා වර්ග කිහිපයක්. ඒ අයට කියනවා ගූත භානි, පුප්ප භානි, මధు භානි, මිත භානි භූත කියන්නේ අසුචි වලට. අසුචි වගේ ගඳ ගහන වචන කතා කරන අය. සමහරු ඉන්නෝනේ කට ඇරියොත් පලාතම ගඳයි. ඔව් දන්නේ නැතුව කියත් එහෙමයි. මෙතන කියන්නේ ඒක නෙවෙයි. කිව්වොත් කියන්නේ අසභ්‍ය වචනයක්. හා ඔය සාමාන්‍යයෙන් ඔය අසභ්‍ය වචන කියන කවදාවත් හිමින් කියන්න බැරියෝනේ. නේද? කියනවා නම් පලාතටම ඇහෙන්න තමයි කියන්නේ. ඒ වාගේ බොහොම ද්වේෂ සහගත වචන කතා කරන ඒවා. බොරු, කේලම්, හිස් වචන ඒවා ගූත භාණේ. ගඳ ගහන වචන. පුප්ප භාණේ අනිත් එක. පුප්ප කියන්නේ මල්. මල් සාමාන්‍යයෙන් ප්ලාස්ටික් රෙදි මල් එහෙම නෙවෙයි. නිකන් සාමාන්‍ය මල් ලස්සනයි ආකර්ශනීයයි. හැබැයි මොකද වෙන්නේ? ඉක්මනට පර වෙලා යනවා. අන්‍යෝගේ සමහරව ඉන්නවා මොකක් හරි වැඩක් කරගන්නකම් හරි ලස්සනට ආදරෙන් කතා කරනවා. වැඩේ ඉවරෙච්ච ගමන් අර වචන ඔක්කොම ඉවරයි. අනිත් වගේ తాවකාලික හෘදයාංගම වචන කතා කරන අය කියන්නේ පුප්පභාණි කියලා. ඊළඟට මధుභාණි අනිත් එක. මధు කියන්නේ මීපැණි. කනට මීපැණිවක් කරනවා වගේ මිහිරි කියලා පැරණි කියමනක් තියෙනවා. කනට මීපැණිවක් කරාම හරීම මිහිරිලු. ගෙදර ගිහිලා ඔය දෙක කළ බලන්න යන්න එපා කන කුඹිකයි. සාමාන්‍ය පැරණි කියමනක් තියෙනවා. එතකොට ඒක මේ සාහිත්‍යයේන උපමාවක් විතරයි. අන්න ඒ වගේ බොහොම හදයන්ගම ආකර්ශනීය වචන. ධර්මයේ සඳහන් කරනවා යාසා වාචා නීලා කන්න සුඛා පෝරි බහුජන කන්තා බහුජන මනාපා බොහෝම ආදරණීය වචන. කන්න සුඛා කනට ප්‍රිය කනට සුවයක් එළවන වචන. බහුජන කාන්තා බහුජන මනාපා බොහෝ දෙනා කැමැත්ත ඇති කරගන්න බොහෝ දෙනාගේ හිත ඇදිලා යන සුළු වචන කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඒවට කියන්නේ මදුභාණී කියලා. ඊළඟ වචන කතා කරන එක්කෙනාට කියනවා මිතභාණී කියලා. මිතභාණී කියන්නේ සීමාව දැනගෙන ප්‍රමාණවත් කතා කරනවා. දැන් සමහරු ඉන්නෝනේ කතා කරන්න ගත්තට පස්සේ සීමාවක් නැහැ. ඕන එකයි එපා එකයි ඔක්කොම කියලා කියලා ඉවර වෙලා අන්තිමේදී අවශ්‍ය දේ කියා ගන්න මතක නැහැ. පටන් ගත්ත දැනත් මතක නැහැ. අනිත් එක්කනගෙන් අහන්නේ කොයිද දැන් මම පටන් ගත්තේ කියලා. ඉතින් අර අනිත් එක්කන තමයි ඒක මතක් කරලා දෙන්නේ. නේද? එහෙම නැතුව මේ කතාව හරියට පාලනය කරගන්න. ඉතින් එහෙම පාලනය කරගෙන ඔබ ප්‍රකාශ කරන්න යන කතාව ප්‍රකාශනය අනෙකාට වඩා සුදුසුද කියලා ගැළපෙනවද කියලා බලන්න. මොකද එහෙම වෙන්නේ? ඔබට ප්‍රිය වූාට ඔබට සුදුසු වූාට අනෙකාට ඒක සුදුසු නැත්නම් ඒක අනෙක් කෙනාට දුෂ් කතාවක් නරක කතාවක් වෙනවා. බුදුහාඳුර දේශනා කරන අන්න ඒ වාගේ නොගැලපෙන කතා තියෙනවා පහ. අස්සද්ධස්ස භික්ඛවේ සද්ධා කතා දුක් කතා. මේ ලෝකේ ඉන්න ශ්‍රද්ධාව නැති මිනිහෙක්. ශ්‍රද්ධාව නැති අය නෝන තරම් ඉන්නවනේ. මොකද ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි කරුණු අවබෝධයෙන් ඇති කරගනු ලබන විශ්වාසය. සද්ධහති තථාගතස්ස බෝධින් අදහනවා කුමක්ද විශ්වාස කරනවා කුමක්ද තථාගතයන් වහන්සේගේ බුදුහාමුදුරන්ගේ ਸਰවඥතා ඥානය. ඒ ਸਰවඥතා ඥානය විශ්වාස කරන කෙනා හිතනවා උන්වහන්සේ මට විමුක්තිය පිණිස මඟ පෙන්වුවා. උන්වහන්සේ තුල මේ මේ ගුණ තියෙනවා. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ආදී ගුණ තියෙනවා කියලා එයා පිළිගන්නවා. උන්වහන්සේ විවිධ irdi ප්‍රාතිහාර ආදී સિદ્ધ කරපු කෙනෙක්. උන්වහන්සේ අතීත භවවල පවා සුවිශේෂ චරිත ලක්ෂණ විදහා පාපු කෙනෙක්. උන්වහන්සේ මනුලෝ පහළ වෙච්ච දවසේ පටන් විවිධ අදාහාගත නොහැකි ආශ්චර්ය අద్భుත දේවල් සිද්ධ කරගෙන ඒක පිළිගන්නේ කරුණු දැනගෙන ශ්‍රද්ධාව නිසා. එතකොට අන්න එහිම බුදුහාමුදුරුවෝ ගැන කරුණු දැනගෙන ශ්‍රද්ධාවෙහි පිහිටනවා ධර්මයේ පිළිබඳව කරුණු දැනගෙන ශ්‍රද්ධාවෙහි පිහිටනවා ආර්ය මහා සංඝරත්නයේ සංඝ ගුණ දැනගෙන කරුණු දැනගෙන ශ්‍රද්ධාවෙ පිහිටනවා එහෙම ශ්‍රද්ධාවන්ත කෙනා බොහොම හොඳ කෙනෙක් ඉතින් සමහර අයට ශ්‍රද්ධාවක් නැහැ. බුදුහාමුදුර ගැන විශ්වාසයක් නැහැ. ගෞරවයක් නැහැ. ධර්මයේ ගැන ගෞරවයක් විශ්වාසයක් නැහැ. ආර්ය මහා සංඝරත්නය ගැන ගෞරවයක් විශ්වාසයක් නැහැ. ඉතින් එහෙම ගෞරවයක් නැති එක්කෙනෙකුට මොකද කරන්නේ? බුදු ගුණ කියන්න යනවා. එතකොට මොකද වෙන්නේ? එයා ප්‍රිය කරන එකක් නෙවෙයි එතන වෙන්නේ. එතකොට ශ්‍රද්ධාව නැති එක්කෙනාට ශ්‍රද්ධාව ඇති වෙන කතාවල් කියන්න ගියාම ඒක එයාට දුෂ් කතාවක් වෙනවා. ඇයි එහෙම දුෂ් කතාවක් වෙන එක එයාට නරක වෙන්නේ ඇයි? එයා බුදුහාමුදුරු පිළිගන්නේ නැහැ. ධර්ම රත්නය පිළිගන්නේ නැහැ. සංඝ රත්නය පිළිගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ බුදුහාමුදුරුවෝ පිළි අරගත්තාට මොමද දැන් සමහර බෞද්ධ ඔබ බොහෝ දෙනා බුදුහාඳුරු පිළිගන්න බව ඇත්තයි. බුදුහාමුදුරන්ට මේ මේ ಗುಣ තියෙනවා කිව්වහම සාදු කියන එකත් ඇත්තයි. හැබැයි ගොඩක් අය බුදුහාමුදුර අනුගමනය කරන්න පෙළඹෙන්නේ නැහැ. දැන් සරල උදාහරණයක් කරගත්තොත් අපි දන්නවා බුදුහාමුදුරන්ට ගුණයක් තියෙනවා අරහං කියලා. නේද? එතකොට අරහන් ගුණය එක එක පැතිකඩ දෙන. එකක් තමයි බුදුහාඳුර රහසින්වත් පවු කරේ නැහැ. දැන් අනුගාමික විදියට මොකද කරන්න ඕන? අනුගාමික විදියටත් උත්සාහ කරන්න ඕනනේ රහසින්වත් පවු නොකරින්. වැඩේ තියෙන අනුගාමිකයෝ කරන්නේ පවු රහසින්. නේද? එලිපිට කරොත් තමයි නරක. අපි බෞද්ධයෝ ඒ හින්දා පෙන්වන්න හොඳ නැහැ. හංගල කරන්න උනගේ හිතන. ඉතින් ඔන්න කවුරු හරි අපි හිතමු බෞද්ධයෙක් ඉන්නවා හොරෙන් පවු කරන. හොරෙන් පව් කරන බෞද්ධයෙකුට බුදුහාමුදුරුව හොරෙන්වත් පව් කරේ නෑ කියලා කියනවා. එහෙම කිව්වහම යා ඒක ගලප ගන්නවා Tamanට. Tamanට ගලප ගත්තාම දකින්නවා අනේ මම නම් එහෙම නෙවිනේ. මම යම් යම් අවස්ථාවලද කරලා තියෙනවනේ. ඒ කියන්නේ එක එක්කෙනා ඔය පව් වැඩ කරලා ඉවර වෙලා බලනෝ වටපිට. නේද? දැන් උදාහරණයකට ගත්තොත් මම නිතර කියන එක දැන් අපි හිතමු කාගේ හරි අපේ බනහා ඉඳෙද්දි මදුරුවෙක් වහනවා. වඩාත් ලේසි මොකක්ද? කටින් පිබිල මදුරුව එලවන එකද? එහෙම නැත්නම් අනිත් අත මදුරුවගේ ඇඟඩුවට සපත් කළා උපරලෝ සපත් කරන එක. දන්නම නැතුව තලන්නේ. තල්ල අඹරලක් ගන්නවා. නේද? ඒකල වටපිට බලනවා. මොකද වටපිට බලන්නේ? කවුරු හරි දැක්කද කියලා. දැක්කේ නැත්නම් නොවෙච්ච ගානට හිත හදාගන්න. දැක්කනම් අනේ ඉඳලා හිටලා මෙහෙම තැලුවට නිතර දලන්නේ කියලා පාපෝච්චාරණයක් කරනවා. නේද? ඒතර ගොඩක් බෞද්ධයෝ හොරෙන් පව කරනවා. බුදුහාමුදුරෝ රහසින්වත් පව කරේ නැහැ. ඉතින් බුදුහාමුදුරන්ගේ තියෙන මේ අරහාදී ඒ ශ්‍රේෂ්ඨ උදාර ගුණ කියනකොට ඒවා පිළිගන්නේ නැති ඒවා අනුගමනය කරන්නේ නැති අයට මේක දැනෙනවා. මංගාව මෙහෙම එකක් නැහැනේ කියලා. දැනුණාම එයාට මොකද වෙන්නේ? හිතට ඇති වෙන පුංචි කම්පනයක්. එයාට ඒ තුල සතුටක් ඇති වෙන්නේ නැහැනේ. දැන් බුදුහාමුදුරුවෝ රහසෙන් පෞකලේ නෑ. මටත් මතක ඇති කාලෙක මමත් රහසින් පව් කරලා නෑ කියලා දැනුනොත් තමයි ඇට ලොකු සතුටක් ඇති වෙන්නේ. එතකොට එහෙම සතුටක් ඇති වෙන්න බෑ මෙයාට. මොකද එයා හොරෙන් පව් කළා. එතකොට එයා ඒ සතුට වෙනුවට ඇති වෙන්නේ කුමක්ද? දුකක්. එහෙම නැත්නම් කම්පනයක්. ඒ කම්පනය මුල් කරගෙන අන්න ඊට පස්සේ ආ හිතනවා මෙයා මේ කතාව කිව්වේ මට රිදවන්න. කියලා ඔන්න හිත ගන්නවා. ඔය මට හින්ට් එකක් පාස් කරේ. දැන් කොහොමද කියලා බුදුහාමුදුරුවෝ නම් රහසින්වත් පව් කළේ නැහැ. ඒකට බුදුහාතරන්ගේ ගෝලියෝ ටික කියලා කියපු ගමන්ම මොකද වෙන්නේ? ඔන්න අර ශ්‍රද්ධාව නැති කෙනාට එක සැරේටම මතක් වෙන්න ගන්නවා. එහෙනම් මේ මගේ අතිනුත් ඔයගේ හොරෙන් පවක් වුණා. ඔය මට ගහපු හින්ට් එකක්. කියලා අන්න ඒකට කියන අභිසජ්ජති. අභිසජ්ජති කියන්නේ තරහ වෙන කාරණාවක් අල්ලගන්න. එක එක අය තරහ වෙන්නේ එක එක කරුණු අල්ල ගන්නවා. පොඩි පොඩි හේතු අල්ල ගන්නවා. ඊට පස්සේ කුප්පති තරහ වෙන්න කරුණක් අල්ලගෙන මට හින්ට් එකක් ගහුවා, හින්ට් එකක් පාස් කළා, මට ලැජ්ජ කළා කියලා කිපෙනවා. ව්‍යාපාදයෙන් කිපිලා නිකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ මේ වචන තරහ වචන හිතේ ඇතිවෙච්ච තරහ වචනයට නගල කියනවා. බනින්න යනවා. පටිච්චීයති. ඊට පස්සේ විරුද්ධව නැගී සිටිනවා. දැනලා නිකන් ඉන්න සමහර වෙලාවට අතින් පයින් ගහන්නත් යනවා. ඇයි එයාට ඒ කතාව ප්‍රියජනක කතාවක් උනේ නැති නිසා. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන අන්න ඒ නිසා කවුරු හරි කෙනෙක් ගැන කතා කරනකොට එයා ශ්‍රද්ධාව තියෙනවා. දැන් ওই පින්කම් කරනකොටත් ඔය ඇත්ත උනත් පින්කම් කරනකොට හොඳට බලලා කතා කරගන්න ඕනේ ඒ ශ්‍රද්ධාව තියෙන අය තමයි. නැත්නම් ශ්‍රද්ධාව නැති කෙනෙකුට කතා කරන්න ගත්තොත් මොකද කරන්නේ? ඒකත් එක යාගයක්. ඕව කරලා කරන්න ඕන වැඩද නිකන් සල්ලි අපරාධිනාශි කරනවා. ඊට වැඩි කරන්න ඕන වැඩ මොන තරම් තියෙනවද? ආදී වශයෙන් කියලා ඒව විවේචනය කරලා ඒවට ගැටෙන්න කාරණා හොයා ගන්නවා මිසක් ඒව අනුමත කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය පුදුලෙන් ඇති. ඒ නිසා පින්කමකට හරි කවුරු හරි කතා කරන සම්මාදමකට හරි එකතු කර ගන්නවා. ඉස්සෙල්ලා බලන්න එයාගේ මානසිකත්වය, එයාගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය බලන්න. බලලා ඉවර වෙලා අන්න එයා ගැටෙන පුද්ගලෙක් නොවෙනවනම් ඒ තුල යාට හානියක් වෙන්නේ නැහැ කියලා දැනෙන යා එවන් දේවල්ට සතුටුයි කියලා දැනෙනවනම් ඒ බඳු අය තමයි සම්බන්ධ කරගන්නේ. නැත්තම් අපේ හොඳ හිත හොඳකම නිසා අන්තිමේදී මොකද වෙන්නේ? අරයට නරකක් වෙනවා. අපි යාට කතා කරන්නේ හොඳ පින්කමක් කරන්න කියලා තමයි ශ්‍රද්ධාවෙන් හොඳ වැඩක් කරන්න කියලා කතා කරන්නේ. නමුත් එයා තුල එහෙම මානසිකක් නැති නිසා එයා ඒකත් එක්ක ගැටිලා එයා එයා විසින්ම අනර්ථයක් කරගන්නවා. ඉතින් අපි එවන් තැන්වලදී හරියට පරිස්සම් වෙනවා. කරුණාව මෛත්‍රිය අප තුල තවත් දියුණු කරගන්න පුළුවන් නම් අර පුද්ගලයාට අනර්ථයක් නොවන විදිහට උපක්‍රමශීලීව යාව සම්බන්ධ කර ගැනීම වඩාත් යෝග්‍යයි. එහෙම නැත්නම් එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට ඒ තුල කෙලෙස් අවශ්‍ය ගන්නව නම් අපි පරිස්සම් වෙන්න ඕන. ඊළඟට පෙන්වත්නි තවත් දුෂ්කතාවක් තියෙනවා. ඒ මොකද්ද? දුස්සීලස්ස සීල කතා දුක් කතා. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් සීලේ තියෙන වටිනාකම් ගැන කියනවා. සීලේ තියෙන ආනිසංශ කියනවා. සිල් රැකීමේ තියෙන හොඳකම ගැන කියනවා. සිල් රැක්කහම මිනිස්සුන්ට වෙන යහපත අභිවෘද්ධිය කියනවා. එහෙම කියනකොට ඕක හගිනින කවුද? දුස්සීලය. එතකොට දුස්සීලය මොකද කරන්නේ? ඒ කතාව එක සැරේට Tamanට ගලපල බලනවා. ගලපල බලනකොට දැන් ඔන්න අපි හිතමු සතුන් නොමරා සිටීමේ වටිනාකම කවුරු හරි කෙනෙකුට කියනවා. කාටද කියන්නේ? සත්තු මරණ කෙනෙකුට. එතකොට මේ සත්තු මරණ කෙනාට මරණ එකේ නොමරා සිටීමේ වටිනාකම කියන්න ගත්තාම යා බලනවා ඒක ගලපල තමන්ගේ තමන්ට කොහොමද වෙන්නේ කියලා. බලන ඉවරලා මාතින් මෙහෙම දෙයක් වුණා කියලා හිතලා ඔන්න ඊට පස්සේ ආ මෙයා මේ මටම ඇවිල්ලා මේ කතාව කියන්නේ ඒ මට රිදවන්න තමයි කියලා ඒකත් එක මේ හේතුවක් නෙවෙයි තරහ යන්න. හරිනම් හැදෙන්න පුළුවන් මිනිසෙක් නම් ඒකම මේ සත්තු නොමරා සිටීමේ වටිනාකම ගැන කිව්වහම දැනුවත් වෙලා ඒකෙන් බේරෙනවා. නමුත් හැදෙන්න උවමනාවක් නැති මිනිහා මොකද කරන්නේ? අරකම ගැටෙන්න හේතුවක් කරගන්න. මටම ඇවිල්ලා කිව්වේ මට රිදවන්න ආදී වශයෙන් මේ පුද්ගලයා එකට ගැටෙනවා. ඇයි? එයා දන්නෝ ඒ වරදයක් කරන බව. එනිසා එයා ඒ වරද දැකලා ඒක වරද හදාගන්නේ නැතුව වරද පෙන්වන අයත් එක්ක ගැටෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකේ බහුතර පුද්ගලයන්ගේ ස්වභාවය. ඕන දැනක එහෙමයි. ඒක වරදක් පෙන්වුවාම අනේ කොච්චර හොඳයිද සාදු සාදු මම මේ මම දැක්කේ නෑ එහෙම එකක් ඒ පැත්ත මම එච්චර හිතුවේ නෑ ඔයා කියනකම් මට ඇත්තට මේක වරදක් කියලා පෙනුනේ නෑ බොහොම හොඳයි මට ඒ වර්ධ පෙන්වලා දුන්න එක කියලා පිළි අරගෙන හැදෙන අය කොච්චර අඩුයිද නේද පෙන්නපු ගමන් කියන්නේ කොහොමද mind your own business කියයි නේද ඔයාගේ වැඩක් ඔයා බලා ගන්න මගේ හොයන්න එන්න එපා කියලා බනින්නේ ඇයි ගහන්නේ රණ්ඩු වෙන්නේ ඇයි ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි ඉතින් දුස්සීලයාට සිල්වන්තකම ගැන කතා දුෂ් කතාව ඊළඟට අපස්සුතස්ස බාහු සච්ච කතා දුක්ඛතා. අපස්සුත කියන්නේ නූගත් මිනිහට. නූගත් මිනිහාට කියන උගත්කමේ තියෙන වටිනකම. උගත්කමේ තියෙන වටිනකම් කියන්න ගියාම නූගතට කේන්ති යනවා. එයාගේ උගත්කම නැහැ. එතකොට එයා හිතනවා මේක මට රිදවන්න කියන කතාවක් කියලා. එයා ගාව ඒ වටිනාකම් නැති වෙනකොට එයා ඒ වටිනාකම් නොමැති වීමම පදනම් කරගෙන ගැටෙනවා පැටලෙනවා ඊළඟට තවත් එකක් තියෙනවා මච්චරියස්ස ඡාග කතා දුක්කත මසුරු මිනිහෙක් ඉන්නවා ලෝභයෙක් ඉන්නවා ආ ලෝභයාට දන් දීමේ වටිනකම් ගැන කියනවා ලෝභයෙකුට දන් දීමේ වටිනකම් කියන්න ඕන නැත්නම් මේ මනුස්සයල ලෝභකම නිදහස් වෙන්නේ හැබැයි බලන්න ඕන හදන්න පුළුවන් මිනිහෙක් කියලා මොකද සමහර ලෝභයෝ ඒ දන් දීමේ වටිනාකම් ගැන කියන්න ගත්තාම ඒවත් එක ගැටෙනවා. පැටලෙනවා. මොකද එයා දන් නොදෙන නිසා. එයා දානේ ආනිසංශ ගැන කියවම් පූජාවල් එහෙම තියෙන ඒව ගැන කිව්වහම අපි මේ වන්නලි සෑයගාවට ගිහලා මෙහෙම පූජාවක් කළා. ඊළඟට තව මේ පන්සලට ගිහින් මෙහෙම දානයක් පූජා කළා. ඒව කිව්වහම එයාට ඉවස ගන්න බෑ. මොකද එයා දීලා නෑ කවදාවත්. දෙන්න හුරු නෑ. අපරාධි සල්ලි නාති කරන විතරයි නිකන් අපරාධය ඕක කරන්නේ නැතුව වෙන වැඩක් බලාගෙන ගෙවල් වල ළමයි නැද්ද ඒ ළමයි ගැන ආගතියට ඉදිරි කරන්න ඔය ආදි වශයෙන් එක එක හේතු කියන්නේ අන්නේ ගැටෙන නිසා ඉතින් පුළුවන් තරම් අපි ඒක හොඳට තීරුම් අරගෙන තීරුම් අරගෙන ඔබට පුළුවන් මේ සමාජය තුල යමෙකුට ඒ සඳහා ඒ එපා කියන දේ නොකර ඉන්න තත්වයට ඒ අයගේ මනස හදන්න. ඒ නිසා එක සැරේටම එපා කියනවට වැඩිය යම් දෙයක් කරන්න බාර දෙන්න. දැන් සමහර වෙන අම්මල තාත්තලාත් එහෙමයි. ළමයින්ට හැමතිස්සෙම එපා එපා එපා කියලා වළක්වන්න තමයි හදන්නේ. එහෙම නැතුව කරන්න යමක් බාර දෙන්න. දැන් ලංකාවේ මේ දවස්වල යනවා එපා එපා එපා කියලා මොකක්ද? ගස් කපන්න එපා එපා එපා කියලා. හරි. ගස් කපන එක නරකයි තමයි. නේද? එහෙනම් මොකද කරන්න ඕන? ගස් හිතවන්න. මම දැක්ක මේ දවස්වල මේ ඊමේල් එක මේ එකක් මැසේජ් එකක් හැමතැනම අන්තර්ජාලයේ විද්‍යුත් මාධ්‍යෙන් සංසරණය වෙනවා. තායිලන්තයේ අත කරපු වැඩක්. ඒ දැන් ගෙවල් වලට ගේනවනේ එක එක පළතුරු જાති වරකා ගේනවා ඊළඟට අඹ ගේනවා වෙනත් වෙනත් ඊළඟට කටු අනෝදා වගේ ඔය ඇට જાති තියෙන පළතුරු ගේනවනේ. ගොඩාක් අය මොකද කරන්නේ? ගොඩාක් අය ඕ කාලේ වල ඇට ටික ඩස්බින් එකට දාන. ඒක ඊට පස්සේ කොහේ හරි යන ගිරියල එක පුච්චල විනාශ කරලා දාන. එහෙම නැතුව ඔව කාලය ඉවර වෙලා ඔන්න අද පටන් ගන්න මේ කියන වැඩේ. ලංකාවටත් ඒක හරි හොඳයි. කාලය ඉවර වෙලා ඇට ටික හොදන්න. හොදල බෑග් එකක හරි මොකක් හරි භාජනයක දාලා එකතු කරගන්න. එකතු කරගෙන ඔය ඇත්ත කොතෙකුත් ඔය ඈත ගමන් බිමන් යනවා. වාහනවල යනවා සමහර වෙලාවට දුර තමන්ගේ වාහනේ වෙන්න පුළුවන්. ඒ යනකොට දකින්න සමහර වෙලාවට මුඩු බින් ආ ගස් කොලන් නැති තැන් තියෙනවා දකින්න. යනකොට ඔය ටික ටික විසිකර කර යන්නේ. මේ පොළොව ඊටාම සරු පොළොවක්. නිකන් වැටෙන ඇට පවා පැලවෙන තරම් ඉතා හොඳ පොළොවක්. ඒ පොළොව තමයි සාරවත් පොළොව තමයි ගස්වැල් කපා විනාශ කරලා નિසරු පොළොවක් බවට පත් කරන්නේ. ඒ નિසරු පොළොව නැවත සරු පොළොවක් බවට පත් කරන්න ඔබට හැකියාව තියෙනවා. ඔබ නිතර ගමන් බිමන් යන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබ ගෙදර නිතර පළතුරු කන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම එක්කෙනෙක් හරි ඒ ටික එකතු කරලා යන ගමන් බිම යන එක්කිනෙකුට බාර දෙන්න. අනේ පුතේ යනකොට මෙන්න මේක කොහෙට හරි විසි කරගෙන යන්න කියලා. බලන්න ඒකේ පැලවුණොත් කොච්චර දෙයක්. හ්ම්. එතකොට දැන් අන්න ඒ වගේ. දැන් මේ ගස් හිටවීමේ කතාව මම කියනවා. මේ පොදුවේ කියන්නේ. දැන් බැරි වෙලාවත් ගස් කපන කෙනා මෙතන හිටියනවා. නේද? ඒක දුක් කතාවක් වෙන යාට. ඈ එතකොට අන්න ඒ වගේ දැන් මම මෙතන කිව්වේ එයා ඒ ගස් කපනායේ නෑ කියන විශ්වාසය මතයි. පෙනුමක් නැති හින්දා. එතකොට දැන් බැරි වෙලාවත් එහෙම අය ඉන්නවා කියලා හිතුනොත් අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ දෙයක් කියනකොට මොකද ඊළඟට අනවශ්‍ය ගැටුම් ඇති වෙනවා. තරහවල් ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා පෙන්වාදී අපි ඒ ගැන දැනුවත් වෙන්න ඕන. විශේෂයෙන්ම මේ වාගේ මාධ්‍ය වලින් පවා අපේ ජනතාව දැනුවත් කරන්න ඕන. අපිට නැවත අපට අහිමි යන වන ජන වන ගහණය වැඩි දියුණු කරන්න පුළුවන් බොහොම පහසුවේ. අපේ දෛනික ක්‍රියාකාරකම් තුළ ඒවා අපි පුරුදු කරන්න ඕන. ටිකසේදත් ඔන්න මතක තියාගන්න මසුරු මිනිහාට දානයේ තියෙන වටිනාකම කියන එක දුෂ්කතාවක්. ඊළඟට දුප්පඤ්ඤස්ස පඤ්ඤා කතා දුක්ඛතා. දුප්පඤ්ඤ කියන්නේ දුෂ්ප්‍රාඥ මෝඩ මිනිස්සෙ. මෝඩ මිනිසුන්ට ප්‍රඥාවේ තියෙන වටිනාකම් කියලා දෙන්න ගියාම ඒක අල්ලන්නේ නැහැ. තවත් ඉදිහි කියනවනම් මෝඩ අයට එකක් ගැඹුරු විදියට කියන්න ගත්තොත් ඒක දුෂ්කතාවක්. අයියෝ හරිනේ හරි බෝරින් අනේ <laughs> කියලා කියන්නේ අන්න ඒ හින්දා. හ්ම් එතකොට ඒක තේරෙන්නේ නැහැ. මොනවද මේ කියන්නේ? මට නම් එපා වෙලා තියෙන්නේ මේක කොයි වෙලාවෙ නවත්තනවද දන්නේ නැහැ. ඒකේ ගැටෙන්න පැටලෙන්නේ අන්න ඒ නිසා. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා දැන් ඔන්න මේ කියන පුද්ගලයන්ට ශ්‍රද්ධාව නැති පුද්ගලයාට ශ්‍රද්ධාව ගැන කියන කතාව දුෂ්කතාවක්. හැබැයි ශ්‍රද්ධාව තියෙන කෙනෙකුට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ගැන කියනකොට මොන්න තරම්නම් සතුටක් ඇති වෙනවා. ඒක එයාට සුඛ කතා. හොඳ කතාවක්. අනේ සාදු සාදු කීකේ වැඳගෙන අහගෙන ඉන්න බුදු ගුණ කියනකොට සමහර අය ඊටාම ශ්‍රද්ධාවෙන් අහගෙන ඉන්නේ ඒක යාලට ප්‍රියජනක එයාට ඔබින එයාට හරියන කතාවක් නිසා සමහර හොඳට ධර්මයේ පුරුදු කරපු අයට ඒ පුරුදු කළ යුතු ධර්මයේ ගැන කියනකොට අනේ මේ කාරණා මාගාව තියෙනවනේ කියලා මහ විශාල සතුටක් ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සමහර මේ අය ගාවට ගිහිල්ලා ලෙඩ වෙලා ඉඳිද්දි කියනවා බොහෝම හොඳට බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝ භවිස්සාමීති සික්කිතබ්බං මම ගුරු හාඳුරු කෙරෙහි නොසැල් වෙන පහදීමින් යුක්ත වෙනවා කියලා හික්මෙන් ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ඒ විදිහටම පැහැදෙනවා කියලා හික්මෙන් ඒ වගේම අරියකන්ත සීලයෙන් සමන්විත වෙනවා කියලා හික්මෙන් ඒ කියන්නේ මේ සෝතාපට්ටි අංග ගැන කියන්නේ එහෙම කියනකොට සමහරු වැඳගෙන කියනවා මේ ස්වාමීනි මේ වෙනකොටත් මංගාව ওই ටික තියෙනවා කියලා හරි සතුටින් කියනවා. මොකද එයා ඒක අභ්‍යාස කරන නිසා, පුරුදු කරන නිසා. අන්න ඒ වගේ කවුරු හරි කෙනෙක් දුස්සීලයක් නම් දුස්සීලයට සිල්වන්තකම වටින සංඥා කියන එක ගැලපෙන්නේ නැති කතාවක් වෙන්න පුළුවන්. ඒක අහගෙන ඉන්න අමාරුයි. මොකද එයා දුස්සීල කියලා එයා දන්න නිසා. හැබැයි හැබැයි සිල්වන්තෙක් නම් සීල කතාව සුක් කතාවක් හරියට අනේ මමත් මේ කියන විදිහටම මේ විදිහට සීලය ආරක්ෂා කරනවනේ කියලා යාට සතුටක් වෙනවා ඒ වගේම හොඳ දැනුගත්කම් තියෙන අයට ඒවයේ තියෙන වටිනාකම් කියනකොට හොඳ දැනුගත්කම ඇති වෙන දැනුවත්කම් ඇති වෙන කතාවක් කියනකොට හරි වැදගත් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒ කතාව අහලා කියලා එයාලා ඒක ගැන සතුටු වෙනවා ඒක සුඛ කතාවක් ඊළඟට ලෝභ කෙනාට දානී වටිනකම දුක් කතාවක් වගේ දන් දෙන කෙනාට දානී ආනිසංස ගැන කියනකොට මම මේ වගේ වටින ක්‍රියාවක් නේ කළේ කියලා එයාට සතුටු වෙනවා. දැන් සරල දෙයක් ගත්තොත් දැන් මම මතක් කරපු මේ මේ කෑම කාලා ওই පළතුරු ආවිය කාලේ ඉවර වුණාට පස්සේ ඇට ටික කැලේට විසි කරන්න කියන කතාව. දැන් මෙතන ඉන්න පුළුවන් ඕක කරන්න අයක්. ඉන්ද නේද? වත්තට හරි විසි කරපු අය ඉන්න පුළුවන් නිකම් පුච්චල විනාශ කරන්නේ නැති අය. එහෙම කියපුව ගමම අනේ මාත් ඕක කරානේ කියලා සතුටක් ඇති වෙනවා નિરાයාසයෙන් නේද? අන්න ඒක සුඛ කතාවක් එයාට. ඊළඟට ප්‍රඥාවන්තයාට ප්‍රඥාව උද්දීපනය වෙන කතාවක්. සුඛ කතාවක්. දැන් හොඳට අපි හිතමු විදර්ශනා භාවනා වගේ භාවනාවක් කරන කෙනාට විදර්ශනාව ගැන කියන කතාව සමහර වෙලාවට හරීම ඒක applicable ඒ මහා තමන්ට ගලපා ගන්න පුළුවන් කතාවක් නිසා ඒක හරි ප්‍රියජනක කතාවක් වෙන පුළුවන්. බණ වුණත් එහෙමයි සමහර වෙලාවට ඔන්න ඉන්න අපි හිතමු විදර්ශනා භාවනා කරන හොඳට ගැඹුරු බණ අහන්න ඉන්න එක්කෙනෙක්. එහෙම එක්කෙනාට කවුරු හරි හාඳුරු කෙනෙක් බණ ගිහින් කියන අම්මට සලකන්න ඕන, තාත්තට සලකන්න ඕන, දුවට සලකන්න ඕන, පුතාට සලකන්න ඕන ඔය වගේ දෙයක් කියනවා. අයියෝ මොකද ඉතින් හැමදාම අහන බණ ටිකනේ ඔය කියලා අන්න සමහර වෙලාවට ඒකටත් නොකමැත්ත ඇති කරගන්න පුළුවන්. ඒ නිසා <clears throat> කතාව කුමක් වුණත් කතාව හොඳ වුණත් ශ්‍රාවකයාගේ චිත්ත ස්වභාවය ගැන යම් අවදියක් අවබෝධයක් දැනුවත් වීමක් ඔබට තියෙනවා. එතකොට මේ කතාවල් වලට අමතරව කාර්යාලයේ වුණත් එහෙමයි. ඔෆිස් එකේ ඉන්නකොට කාර්යාගේ ඉහළ නිලධාරියෙක් ගාවට ගිහිල්ලා කතා කරනකොට ඉස්සෙල්ලා බලන්න ඕන මොකද්ද මූඩ් එක හොඳයිද කියලා බලන්න නේද එක එක මූඩ්ස් වලින් ඉන්න ඔය ඔෆිස් වල ගිහිල්ලා මොකද ගෙදර ප්‍රශ්න ඔෆිස් එකට ගේන අය ඉන්නෝනේ සමහර ඒව අස්සේ සමහර වෙලාවට මේ වෙන කතාවක් කරන්න ගත්තොත් ඕක දුක් කතාවක් වෙන්න පුළුවන් ඒ නිසා එතෙන්දිත් ඔබ උපක්‍රමශීලී වෙන්න එහෙනම් මේ කට පාවිච්චි කිරීම කියන එක වචන භාවිතය කියන එක අතිශයින්ම සිහියෙන් නුවණින් කළ යුතු දෙයක්. ඒක ඔබ සිහියෙන් කරනවා නම්, ඒක නුවණින් කරනවා නම්, එයද විපස්සනාවක්. එයද කායානුපස්සනාවේ එක කොටසක්. ඒ නිසා එහෙම කතා කිරීමද ඔබට විමුක්තියේ දොර හරින කතාවක්. ඒ නිසා ඔබ ඒක ගැන හොඳට අවධානයෙන් කටයුතු කරන්න ඕන. කතාව කියලා කියන්නේ සාමාන්‍ය හැමෝම කරන සරල දෙයක් කියලා ඔබ හිතලා පැත්තකට දාන්නේ නැතුව ඔබට තියෙනවා නම් ඔන්න දැන් මම කතා කරන්න යන්නේ කියන සතිය තියෙනවා. ඊට පස්සේ කතාවත් එක්ක යටට මම මේ කියන ප්‍රකාශනයට මුල් වූ සිත කුමක්ද? ඒක රාග සහිත සිතක්ද? ද්වේෂ සහිත සිතක්ද? මෝහ සහිත සිතක්. මම මේ කතා කරන්නේ මානය මුසු වෙලාද? මේ කතාවම අනිත්‍ය කෙනාට කියන්නේ ඉරිසියාව මුසු වෙලාද කියලා ඔබ සම්පජානයෙන් ඒ කතාව දිහා බලනවා. බලනකොට ඔබට තේරෙනවා මේ කතාව තුල කෙලෙස් තියෙන බව. කෙලෙස් තියෙන බව දැනගන්නවා විතරක් නෙවෙයි. මාද මේ කතාව කරන්නේ කෙලෙස් සහිතවයි. මේ කතාව අසා සිටින කෙනාගේ සිත තුල කෙලෙස් ඇවිසිය හැකි. එහෙනම් මේක දුක් කතාවක්. එහෙනම් මං එවන් කතාව එළිය එවන් වචන කටින් පිට කිරීම නවතාලිය යුතුයි කියලා ඔබට මනාව උත්සාහයක් කැපවීමක් තියෙනවා නම් ඔබ තුලින් කතාව තුල කෙලෙස් පහළ වෙන්නේ ඔබ කායානුපස්සනාව දියුණු කරපු සතිපට්ඨානය පුරුදු කරපු කෙනෙක් බවට පත් වෙනවා. එයද භාවනාවක්. ඒ නිසා මෙන්න මේ කතා ටික හොඳින් ඔබේ ජීවිතයට ගලපහාගෙන ඔබේ කතාව හදාගන්න ගමනේ ඔබේ කතාව නිසා අනුන්ගේ සිත තුළද කෙලෙස් උපදවාලන්නේ නැතිව ඉන්නට ඔබ දායකත්වයේ ලබා දීම වැදගත් වෙනවා. එලෙසින් කටයුතු කරන්න ඔබ හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු හොඳට අහගෙන හිටියද බලන්න ඕනේ. මොකද කියලා දුන්න සූත්‍රේ? දුක්ඛතා සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? අංගුත්තර නිකායේ පංචක නිපාතේ. බුදුහාමුදුරුවෝ සවැත් නුවරේ ජීතවනාරාමේ වැඩ ඉඳිද්දී දේශනා කළා. දුෂ්කතා කියන්නේ නරක කතාව. එක එක්කෙනාට එක එක කතා නරක වෙන්න පුළුවන්. හොඳ අයට නරක කතා නරකයි කොහොමත් නරක අයට හොඳ කතා නරකයි. ඒකයි මෙතන දුෂ්කතා කියලා කියන්නේ. එතකොට එහෙම කතා පහක් ගැන බුදුහාඳුරු මතක් කරනවා. ශ්‍රද්ධාව නැති එක්කෙනාට දුෂ්කතාවක් වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව ගැන කියන කතාව. දුස්සීලයට දුෂ්කතාවක් වෙන්නේ මොකද්ද? සිල්වන්තකම ගැන කියන කතාව. ඊළඟට නුවණ නැති කෙනාට දුෂ්කතාවක් වෙන්නේ නුවණ වැඩෙන කතාව. ලෝභයට මසුරාට දුෂ්කතාවක් වෙන්නේ පරිත්‍යාගය පිළිබඳව කියන කතාව. ඊළඟට ප්‍රඥාව නැති එක්කෙනාට දුෂ්ටතාවක් නෙමෙයි ප්‍රඥාව වැඩෙන කතා. ඉතින් ඒ කතා හොඳින් තේරුම් අරගෙන ඒ ඒ පුද්ගලයන්ගේ මානසිකත්වයත් වටහාගෙන ඔබට කටින් වචන පිට කරන්න පුළුවන් නම් බොහෝ සෙයින් ගැටුම් අඩු කරගෙන අවම කරගෙන මේ සමාජය තුළ ඔබට ජීවත් වෙන්න පුළුවන් වෙයි. එපමණක් නොව ඒ කතාව සිහියෙන් නුවණින් කරන්න ගත්තොත් සතිපට්ඨානයේ දියුණු වීම වශයෙන් විදර්ශනා නුවණ පහළ කරගන්නටත් ඒ කතාවම ඔබට උපකාර වේ. එලෙසින් කටයුතු කරන්න හැම දිනාටම විරිය, සවිය, බලය සැලසේවා කියලා අපි ඉතින් ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ උසලා කටයුතු කරන්නේ කොළඹ හත විජේරාම පාරේ ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ කාර්ය මණ්ඩලයේ පින්තුන් ඒකරාශී වෙලා විශේෂයෙන්ම ඉදිකිරීම ආරක්ෂණ අරමුදලේ නිර්මාතෘවරයා මෙන්ම එහි නියමිත ලෙස එම ආයතනයේට සමාජයට අමිල වූ සේවාවක් ඉෂ්ට කළ ඒ ජේෂ්ඨ නිලධාරීතුමන්ට පින් අනුමෝදන් කරන්න එතුමා පරලෝසපත් වෙලා තුන් මාසක් ගත වීම නිමිත්තෙන් මේ පින්කම සිදු කළේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුල පහළ කරගත් මේ උතුම් කුසල ශක්තිය එතුමා ප්‍රධාන පින්වත් ඔබ හැම දිනාගේ නමින් පරලෝසපත් සියලු ඥාතීන්ටත් රට දය සමය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ටත් අපවත් වී වදාළ පූජනීය ධර්ණගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාට අනුමෝදන් කරමු සියලු දෙනා පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකයක් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදයේ රැකවරණය මේ හැම දිනාටම එකලසින්ම සලසා දෙත්වා. බෞද්ධ ආකාර්ය මණ්ඩලයටත් අපේ බොරලන්දි වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාටත් මේ සෑම දිනාටමත් දෙවියෝ ආශිර්වාද කරත්වා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් වලින් පින්වත් ඔබ හැමත මෙලවසුව වේවා, පරලොවසුව වේවා, හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු Thank you.